මනින් සුගත සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා වඳින් සුගත සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා රමණී මන්දාර කුසුම් රමණී මන්දාර කුසුම් කරමින පූජා බැක්තියන මේ ගී ගයා වදින් සුගත සාක්‍යසින් සසර දිනු බුදු පියා මෝක්ෂේ සැපසාන්ති සැදු මොහඳුර ලොවෙහි බිඳලු මෝක්ෂේ සැපසාන්ති සැදු මොහඳුර ලොවෙහි බිඳලු සම්බුදු මාගේ සඳා සිහිකර නැමනා සුන්දර නිවනා පරම අමා සම්පතා වන්දිම් සුගත සාක්‍යසිංහ සසරදිනු බුදුපියා වන්දිම් සුගත සාක්‍යසිංහ සසරදිනු බුදුපියා